අදත් අපි සුපුරුදු පරිදි එක්තු වෙන්නේ සවනට සිසිලස ඔස්සේ කෙරෙන බ්‍රහස්පතින්දා දිනයන්හි කෙරෙන අභිධර්ම සාකච්ඡාවටයි අද 2017 පෙබරවාරි මාසයේ පළවෙනිදා අප කෙරෙහි මහත් කරුණාවෙන් නව ශ්‍රී ලංකේ සිට සම්බන්ධ වෙනවා පූජ්‍යපාද වැඩිමල් ජිනාලංකාර ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව සවනට සිසිලස වෙනුවෙන් අපි පාද නමස්කාර කොට පිළිගන්නවා ඒ වගේම ආරාධනා කර සිටිනවා අදට නියමිත ධර්ම කරුණු අපට පහදා දෙන ලෙසට.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 වේවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ సంతානෙ පහළ වී වදාලා වූ සසර දුකින් මිදී යාමට උපකාර වුණා වූ ලෞතර බුද්ධත්වයට උපකාර වුණා වූ අනන්ත ගුණ ඇති ඒ ධර්ම ධර්ම රත්ණයට ධර්ම ස්කන්ධයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයේ පිහිටා ධර්මයෙන් සැනසීම අත්පත් කරගෙන බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය අනුගමනය කරමින් ගුණධාරී වුණා වූ සුපටිපන්නාදී උතුම් ගුණයන්ගෙන් සමලංකృత වූ අෂ්ටාර්ය පුජ්‍යර මහා සංඝ රත්නයට මම සිරසින් වන්ද නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ අනන්ත අපරිමාණ ගුණ ආනුභාව බලෙන් සහ තුනුරුවන් කෙරෙහි ප්‍රසාදිනී ආකාරයෙන් මොහතකට හෝ වන්දනා කිරීමෙන් ගුණ සිහිපත් කිරීම උපදවාගත කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන් සහ මේ පින්වත් හැමදෙනා මේ අවස්ථාව වෙනකොට වඩාගත්තා වූ සීල සමාධි ප්‍රඥා ගුණයන්ගේ ආනුභාව බලයෙන් මේ පින්වත් හැමදෙනාටම අදත් මේ කියා දෙන්නා වූ ප ဋ ාහන ධර්ම රාමුවට අයිති ධර්ම කොටස් ඊටමත් මොහොතින් අවබෝධ කරගන්නට වටහා ගන්නට තේරුම් ගන්නට ශක්තිය ලැබේවා කියලා දෙන ධර්ම කරුණු මහ විශාල පරාසයක වුණත් මේ වෙලාවට අදට මේ નિયમિત කාලයට යටත්ව කියලා දෙන ධර්ම කරුණු ටික මේ පින්වත් හැම දිනාටම හොඳින් වැටහෙවා තේරුම් ගන්නට ලැබේවා සියලු දෙනාගේම සිත්වලට ඒ කරුණ හොඳින් අහසු වේවා ඒ කරුණ හිතීම මෙනෙහි කිරීම මෙනෙහි කිරීම ප්‍රතිපදාවක් වේවා භාවනාවක් වේවා මේ මානසිකාර භාවනා මාර්ගයේ ගමන් කොට සම්මා සම්බුදු පියාණන් වහන්සේ පසේ බුදුමහරහතන් වහන්සේලා අවබෝධ කරගත්ත නිර්වාණ ධාතුවත් ස්පර්ශ කරන්ට අවබෝධ කර ගන්නට ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනු ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ පින්වත් හැම දිනාටම අපි මේ කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ගිය සතිය ආරම්භ කළා වූ 21 වෙනි ප්‍රත්‍ය ධර්මය. ප්‍රත්‍ය ධර්මය වන අතිපත්‍ය කියන කොටස. මේ මාතෘකාව පිළිබඳව අපි ඉගෙන ගනිමු දැනගනිමු. මේක මේ ආරම්මන ප්‍රත්‍ය වගේම බොහොම විස්තර විදිහට තියෙනවා. අත්‍යප්‍රත්‍ය විස්තර කරනකොට ඇත්ත වශයෙන්ම ආකාර හතකින් දැනග තේරුම් ගන්නට ඕනේ. අපි උද්දේශ විස්තරයට අනුව අද මේ කාරණේ තේරුම් ගනිමු. උද්දේශයේ උද්දේශය කියන්නේ නම් කිරීම ඊට පස්සේ ඒකේ නම් කිරීමෙන් පස්සේ යන නිर्देश කොටසට. අපි සරලව මේ විදිහට තේරුම් ගනිමු මොකක්ද අත්ති පච්චය කියන්නේ. අත්ති පච්චය කියන්නේ මොකක්ද? අත්ති කියන්නේ තියෙනවා. දැනට තියෙනවා කියන එක. පාලි භාෂාවෙන් අත්ති කියන්නේ තියෙනවා. එහෙම නැත්නම් පවතිනවා විද්‍යාමාන වෙනවා. ටිකක් ගරු ගැඹිර විදියට හිතුවොත් හොඳ ගැළපෙන බර වචනයක් අරගෙන විද්‍යමාන වෙනවා. ඒක තමයි මේ අත්ති කියලා කියන්නේ. එතකොට මේ අත්ති කියන තියෙනවා කියන බව තිබෙන බව. ඒ තිබෙනවා කියන ස්වභාවය තිබීම පච්චය කියලා පාවිච්චි උපකාරයක් වෙනවා. පච්චය කියලා කියන එකේ තේරුම උපකාරයක් වෙනවා. උපකාරයි. තියෙන බව උපකාරයි. ඒක තමයි අපි තේරුම් ගන්න තිබීම යම්කිසි දෙයක තිබීම යම් කිසි දෙයක හටගෙන විද්‍යමාන වීම උපකාරක භාවයක් වෙනවා තවත් එකකට. දැන් යම් කිසි දෙයක් තිබෙනවා ඒ තිබෙන දෙය තවත් එකකට උදව් වෙන උපකාර වෙන. ওই කතාව තමයි මේකේ කියන්නේ. අපි මෙහෙම හිතමු. දැන් මේ ඔය අපි පාවිච්චි කරන කෝප තියෙනවා. අඬු කෝප. ඒ අඬු කෝපය අඬු කෝපේ තියෙන අඬුවක්. ඒ කියන්නේ ඒක අඬුව අඬ කියලා කිව්වට ඒක හැන්ඩල් එකක්. අපි අල්ලන්නේ ඒකෙන්නේ. එතකොට මේ කෝපය තිබීම තමයි අඬුව පිහිටන්ට උපකාර වෙන්නේ. එහෙම නැත්තම් නෑ. තවත් එකක් අපි හිතමු. තවක් හිතමු මිනිස්සෙක් චිත්‍රයක් අඳිනවා. බෝඩ් එක. බෝඩ් එකේ චිත්‍රය අඳින්න පුළුවන්කම තිබෙන්නේ චිත්‍රය අඳින්න පුළුවන්කම තිබෙන්නේ තවත් එහෙක තිබීමක්. ඒ තමයි බෝඩ් එක තිබෙනවා. ඒ බෝඩ් එක තිබීම උපකාර වෙනවා චිත්‍රයේ අඳින්න. නැත්තම් බෑ. එතකොට බලන්න මේ තිබීම යම් කිසි දෙයකට උපකාර වෙන විදිය. අපි තව එකක් හිතමු. වතුර භාජනයකට භාජනයකට වතුර දාලා ඒ වතුර නිසල්මන් කරලා අපි ඒකෙන් මේ මූණ බලනවා. එහෙම මූණ බලනකොට පේනවා. ප්‍රතිබිම්බේ පේන. වතුර තිබීම අපිට ඒ අපේ රූපේ දැක් ගැනීමට හේතු වෙනවා. පරන්ත වතුර අයින් කරලා පේන්නේ. අන්න ඒ වාගේ යම්කිසි තේක හටගෙන තිබීම ඒ තිබීම තවත් එහෙකට උදව් වෙනවා උපකාර වෙනවා කියන්නේ ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි මේ අද කතා කරන ධර්ම මාතෘකාවෙන් උලුප්පවලා මතු කරලා අපිට වටහා ගන්න දෙන්නේ. තව එකක් අපි හිතමු. යකඩයක් තියෙනවා රත් වෙලා. යකඩයක් රත් වෙලා තියෙනවා. ඒ යකඩේ තියෙනවා රස්නේ ගතියක්. අපි ඒකට වතුර ටිකක් දානවා. එතකොට ඇති වෙනවා අමුතුම මේ දුමක් අර සුරුසුරු ගාලා ඇවිලෙන සද්ද කරන පුපුරන දුම් කහන ගතියක් තිබෙනවා. ඇත්තට ඒ දුම් ගහන ගතියට හේතුනේ කුමක් නිසා හේතුනේ මොකද්ද රස්නේ අර තැටියේ තිබෙන්නා වූ රස්නේ දැන් බලන්න තැටියේ රස්න ටික නිවෙන්න අරින්න බලන්න එතකොට වතුර දැම්මන් පස්සේ එහෙම සද්දයක් නිකුත් වෙනවා දුමක් වෙනවද නැහැ අන්න ඒ වගේ යම්කිසි දෙයක යම්කිසි දෙයකට තවත් යම්කිසි දෙයකට තිබීම මේ යම්කිසි දෙයක තිබීම තවත් දෙයකට ඇතිවෙන්නත් පවතින්නත් උදව් වෙනවා උපකාර වෙනවා ප්‍රත්‍ය වෙනවා මේ කතාව අද අපි ඉගෙන ගන්න. ඒක 아무තු ධර්මයක්. ඇත්ත වශයෙන්ම මහා පුදුම සූක්ෂම වූ අතිශය සූක්ෂම වූ ධර්මයක්. මේ අපි මේක තේරුම් ගන්නු මේ විදිහට. තවත් මේ කතාව කියාගෙන යනකොට මේ කතාව කියාගෙන යනකොට මේ අපිට අමතක කරන්න හොඳ නැති අමතක කරලා මේ වැඩේ කරගන්න බැරි ධර්ම ටිකක් තිබෙනවා. ඒ තමයි චිත්ත ධර්ම, චෛතසික ධර්ම, රූප ධර්ම. සිත චෛතසික රූප. සිත් 89ක් චෛතසික 52ක් රූප 28ක්. මේ තියෙනවා කියන බව තවත් එකකට උදව් වෙන්නේ උපකාර වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ මෙන්න මේ ධර්ම රාමුවේ මේ ධර්ම කොටාසේ මේ ධර්ම 169 මේක බෙදනකොට මේ චිත්ත චෛතසික ධර්ම කියලා අපි විස්තර වශයෙන් දැනනවා. සිත් 89යි චෛතසික ධර්ම 52යි කියලා අපි එහෙම විස්තරව මේක පොඩියට පොඩියට පුංචියට ධර්ම ස්වභාවය හැටියට කඩලා ওই විදිහට තේරුම් ගන්නවා. හැබැයි මේක තව මේ කෙටි කරලත් කතා කරනවා. ඒ කෙටි කරලා කතා කරන්නේ චිත්ත ධර්ම ටිකයි චෛතසික ධර්ම ටිකයි එකට අරගෙන චිත්ත චෛතසික ධර්ම ටික හතරට ගොඩවල් හතරකට හදනවා. චිත්ත ධර්ම අපි හිතමු චිත්ත සිත් තියෙන 89ක් චෛතසික ධර්ම තිබෙනවා 52ක් මේ ටික අරගෙන ගොඩවල් හතරකට බෙදෙනවා. ඒ බෙදන්නේ අරූපී ධර්ම ගොඩවල් හැටියට. අරූපී ධර්ම කියලා කියන්නේ මේවා රූප නෙවෙයිනේ. හිත රූපයකුත් නෙවෙයි, චෛතසික රූපයකුත් නෙවෙයි. ඒක නිසා ඒවා අරූපී ධර්ම ගොඩකට ගොඩවල් හතරකට බෙදෙනවා. කොහොමද? වේදනා ගොඩ, සංඥා ගොඩ, සංස්කාර ගොඩ. ඔය ටික කරගත්තේ ඔය ගොඩවල් තුන හදන්නේ මේ චෛතසික ටික අරගෙන. වේදනා ගොඩ කියලා සංඥා ගොඩ කියලා සංස්කාර ගොඩ කියලා මේ ගොඩවල් මේ අරූපී ධර්ම ගොඩවල් තුන හදාගන්නේ චෛතසික ටික උපකාර කරගෙන. අර සිත් 89 ඔක්කොම එකට අරගෙන මේ හදාගන්නවා විඥාන ගොඩ. දැන් බලන්න එතකොට තේනවා අරූපී වූ නාම ධර්ම ගොඩවල් හතරක්. මේ ගොඩවල් හතරට කියනවා චත්තාරෝ කන්දා අරූපිනෝ කියලා. ඔක ඔය විස්තර කරන තැන කියන්නේ චත්තාරෝ කන්දා අරූපිනු රූප නොවන්නා වූ අරූපේ වූ ස්කන්ධ හතරක් තියෙනවා මේ ස්කන්ධ කියන හතර මේ ධර්ම හතර අඤ්ඤමඤ්ඤං එකිනෙකාට ඔවුනොවුන්ට අන්‍යෝන්‍ය වශයෙන් මේ ධර්ම ගොඩවල් හතර අරූපී වූ ධර්ම ගොඩවල් හතර ඔවුනොවුන්ට අන්‍යෝන්‍ය වශයෙන් එක එක්කෙනාට උදව් කරගන්නවා උපකාර කරගන්නවා අත්තිපච්චයේන පච්චය චත්තාරෝ ඛණ්ඩා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං අත්ථි පච්චයේන පච්චයෝ මේ ස්කන්ධ හතර එහෙම නැත්නම් චෛතසික වේදනාවයි සංඥාවයි සංස්කාර චෛතසික 50යි ඊළඟට සිත් එකයි ඔවුනොන්ට එකිනෙකාට උදව් උපකාර කරගන්නවා අත්තිභාවයෙන් කියන්නේ තිබීමෙන් මේ ඒක දැන් තවත් විදිහකට ඔක තේරුම් ගන්න ඕනේ. දැන් මේවා බොහොම ඊටා වේගයෙන් ඇති වෙලා වේගින් නැති වෙන දේවල්. මේ හිතත් එහෙමයි චෛතසික එහෙම නැත්නම් වේදනාවත් එහෙමයි සංඥාවත් සංඛාර මේ චෛතසික හැම එකක්ම ඇති වෙලා ඊට එක්මනින් නැති වෙන දේවල්. එතකොට අපි හිතමු මේ එක චෛතසිකයක් අපි හිතමු වේදනාව කියන ධර්මය ප්‍රත්‍ය වෙනවා උපකාර වෙනවා අනිත් එකට. ඒවත් දැන් වේදනාව විතරක් තනියෙන් හටගන්නේ නැහනේ. සීත විතරක් තනියෙන් හටගන්නේ නැහනේ. සංඥා විතරක් තනියෙන් හටගන්නේ නැහනේ. ඒවා පොකුරටනේ පහළ වෙන්නේ. එහෙම පොකුරට පහළ වුණාම ඒ පහළ වෙච්ච වෙලාවේ ඒ එක ධර්මයක තිබීම අනිත් ධර්ම වලට උදව් වෙනවා. සංඥාවේ තිබීම අනිත් ධර්ම තුනට උදව් වෙනවා. විඥානයේ තිබීම විඥානයේ පහළ වෙලා තිබෙන ගතිය අනිත් වේදනාව සංඥා සංඛාර කියන කොටස් තුනට ධර්මතා තුනට උදව් වෙනවා. එතකොට සංඥාවයි වේදනාවයි දෙක සංස්කාරයයි විඥාණයට උදව් වෙනවා. සංස්කාරයයි විඥාණයයි දෙක වේදනා සංඥා දෙකට උදව් වෙනවා. වේදනා සංස්කාර දෙක සංඥා විඥාන වලට උදව්. ඔය විදිහට ඔවුනොවුන්ට එකිනෙකාට උදව් වෙන ගතියක් එකිනෙකාට පිහිට වෙන ගතියක් ඔකේ තියෙනවා. ආන්නේ එහෙම ධර්ම ස්වභාවයක් මේකේ තියෙන බව ඔය චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං අත්තිපච්චේන පච්චු කියන කොටසින් කියන. ඊළඟට ඒ ඔය කතාව කියන්නේ මේ නාම ධර්ම හතර පැහැදිලිවම වෙන් කරලා අරගෙන අයින් කරලා අරගෙනයි. හැබැයි රූප ගැන එතන කියන්නේ නැහැ. රූප ධර්ම පිළිබඳව කියනකොට වෙනම කියනවා. කොහොමද? චත්තාරෝ මහා භූතා. දන්නවනි කවුරු? චත්තාරෝ මහා භූතා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. මේ ධර්ම හතර තනියෙන් ඉන්නේ නැහනේ. කවදාකවත් තනියෙන් ඉන්නේ නැහැ. අපි එක ධර්මයක් තිබෙනවා නම් පඨවි ධාතුව අඩුවෙන් හෝ වැඩියෙන් අනිත් ධාතු තුන තියෙනවා. තේජෝ ධාතුව තියෙනවා නම් පඨවි වායෝ ආපෝ කියනවා. එතකොට මේ වායෝ තියෙනවා නම් ඉතිරි ධාතු ස්වභාව තුන තියෙනවා. එතකොට මේ මේ ධර්මතා මේ රූපී ධර්ම හතරේ හැම වෙලාවෙම ඔවුනොන්ට ඒවා ප්‍රත්‍ය වෙලා උපකාර වෙලා හේතු වෙලා තමයි තියෙන්නේ. අපිට උක ප්‍රායෝගිකව තේරුම් ගන්නට පුළුවන් මේ විදිහට. මේ අපිට රස්නේ වෙලාවක රස්නේ තියෙන වෙලාවක අපි කැමති පොඩි සිසිල් හුළඟකට හුළඟක් එනවා. අපිට දැනෙනවා. සීතල තියෙනවා. එතකොට සීතල අපි කැමැති සීතල කොටසටයි. හැබැයි සීතල කොටස ට එන්න බෑ. සීතල කොටස කියන්නේ තේජෝ ධාතුව. ඒ තේජෝ ධාතුව අපේ ඇඟට අරගෙන ආවේ වායෝ ධාතුවයි. වායෝ ධාතුවට සීතල නැහැ. හැබැයි සීතල නෙවෙයි වායෝ ධාතු වායෝ ධාතුනේ විශේෂතර. එතකොට අපේ ඇඟේ ඇවිල්ලා මේ වායෝ ධාතුව හැපෙනවා. ඒ වගේම සීතල අපිට දැනෙනවා. ඒ එක්කම සැර වශයෙන් හරි තද වශයෙන් හරි මේ මුදු වශයෙන් හරි පටවි ධාතුවත් ඒකේ තියෙනවා. මුදුව අපිට සමහරට හුළඟ වදිනවා නිකන් අපේ ඇඟට සැහැණ සැරට. ඉතින් මේ හතරම මේ ධර්මතා හතරම ඔය පඨවි එකයි ආපෝ තේජෝ වායෝ හතරම තියෙනවා. මේ රූප ධර්ම හතර, මහා භූත ධර්ම හතර අඤ්ඤමඤ්ඤා ඔවුනොවුන්ට එක එක්කෙනාට මේ තියෙන භාවයෙන් තිබීම් වශයෙන් විද්‍යමාන වීම වශයෙන් උදව් වෙනවා උපකාර වෙනවා අත්තිපච්චේන පච්චේ දැන් මේ දෙක කිව්වේ වෙන වෙන විදිහට. ඒ කියන්නේ ඉස්සර වෙලා නාම ධර්ම හතර වෙනයි වෙනම ඔවුනොවුන්ට තිබීම් වශයෙන් උපකාර වෙනවා කියලා කියනවා. ඊට පස්සේ රූප ධර්ම ඔවුනොවුන්ට තිබීම් වශයෙන් උපකාර වෙනවා කියලා කියනවා. ඒ කතාව ඇයි මේ වෙන වෙනම කිව්වේ මේ වෙලාවේදී මේ වෙනමම දක්වලා තියෙන්නේ කියන එකත් අපි හිතන්න ඕන. ඒකත් තේරුම් ගන්න එක හොඳයි. දැන් ඒක ආයුෂයේ ප්‍රමාණයේ තිබෙන විවිධත්වය නිසා. නාම ධර්මවල ආයුෂය රූප ධර්මවල ආයුෂයට වඩා බොහොම කෙටි. එතකොට මේක කෙටි ආයුෂයක් තිබෙන්නා වූ කෙටි ආයුෂයක් තිබෙන ධර්මයි දිගාවසියක් තිබෙන්නා වූ ධර්මයි රූපවල ටිකක් අල්ලලා හිටුන චිත්තක්ෂණ 17ක් විතර. ඒක නිසා ඒ දෙක රූප ධර්ම ටික ඒ විදිහට වෙන් කරලා දක්වනවා. නාම ධර්ම ටික වෙන් කරලා දැක්වුවා. ඔය ඔය විදිහට තමයි දැන් මේ විස්තර වෙලාම වෙන් කරලා දක්වන්නේ. දැන් එතකොට තත්තාරෝ කන්දා අරූපින ස්කන්ධ හතර අරූපීව ඒ ඒවා හතර වුණෝන්ට ප්‍රත්‍ය වෙනවා මහා භූත ධර්ම හතර වුණෝන්ට ප්‍රත්‍ය වෙනවා තිබීම් වශයෙන්. ඔය කරුණු දෙක ওই විදිහට අපිට තේරෙන්න දක්වලා නැවත ඒ ධර්මතා දෙක එකට ප්‍රති වෙන නාම ධර්මත් රූප ධර්මත් දෙකම එකට ඔවුනොවුන්ට ප්‍රති වෙන හැමතැනම නෙවෙයි තැනක් තියෙනවා රූප ධර්ම වලට අවශ්‍ය වෙනයි නාම ධර්ම වල අවශ්‍ය වෙනයි හැබෑවයි. ඒ වුණත් මේ ධර්මතා දෙක ඔවුනොවුන්ට උපකාර වෙන පිහිට වෙන හැමතැනම නෙවෙයි තැනක් තියෙනවා. ඒ තැන මේ විදිහට කියනවා. ඔක්කාන්ති කනේ ඒ කිව්වේ ඔක්කාන්ති කනේ කියන්නේ ප්‍රතිසන්දිය ගන්න අවස්ථාවේදී මේ කතාව රූපාවචර මේ රූපාවචරයේ මේ අරූපාවචරයේ නෙවෙයි ඊළඟට අසඤ්ඤ තලෙත් නෙවෙයි මේ කතාව කියන්නේ අර පංච ඕකාර භවයක් මුල් කරගෙනයි. එතනදී ඔක්칸ති කනේ නාම රූපං ප්‍රතිසන්දියේ ගන්න අවස්ථාවේදී ප්‍රතිසන්දි සිත හට ගන්න අවස්ථාවේදී නාමයයි රූපයයි. දෙගොල්ල. ඉස්සෙල්ලා වෙන වෙනම කිව්වා නාම ධර්ම වෙනම රූප ධර්ම වෙනම දැන් නාමයයි රූපයයි දෙක. එතනදී නාමය කියවේ මොකද්ද? ප්‍රතිසන්දි විඥානයයි ඊළඟට ප්‍රතිසන්දි සිත ප්‍රතිසන්දි විඥානයේ ප්‍රතිසන්දි සිතේ තිබෙන්නා වූ වේදනාව ප්‍රතිසන්දිසිතේ තිබෙන්නා වූ සංඥාව ප්‍රතිසන්දිසිතේ තිබෙන්නා වූ අනිත් සංස්කාර වශයෙන් ගණන් ගැනෙන්නා වූ සලකන්නා වූ චෛතසික ධර්මයෝ සම්භාරය ඊළඟට ඒ ප්‍රතිසන්දි අවස්ථාවේදී පහළ වෙන ප්‍රතිසන්දි කර්මජ රූපයක් තිබෙනවා ඒක කියන වස්තු රූපය කියලා ආන්න ඒ කියන්නා වූ නාම ධර්ම ටිකයි ඔය කියන වස්තු රූපේ රූප ධර්ම ටිකයි දෙගොල්ල අඤ්ඤමඤ්ඤං එකිනෙකාට ඔවුනොවුන්ට තිබීම් වශයෙන් විද්‍යමාන භාවයෙන් විද්‍යමාන බීම් වශයෙන් උපකාර වෙනවා ඔවුනොවුන්ට පිහිට වෙනවා. දැන් අවස්ථා තුනක් කියනවා. දැන් මේ ඔතනදී අපිට සලකන්න ඕන තවත් කාරණයක් තිබෙනවා. ප්‍රතිසන්දි සිත කියලා කියන්නේ විපාකයක්. ප්‍රතිසන්දි සිත කියන්නේ විපාක සිතක්. ඊළඟට මේ ඒ ප්‍රතිසන්දි සිත මව් කුසක හටගන්නකොට ඒ ප්‍රතිසන්දි සිතට ගැළපෙන තරමේ වස්තු රූපයක් යම්කිසි සියුම් වූ රූප ස්වභාවයක් හට ගන්නවා. ඒ රූප ස්වභාවයත් ඒ සියුම් වූ වස්තු රූපයත් විපාකයක්. ඒ හිතත් විපාකයි ප්‍රතිසන්දිය රූපයත් විපාකයි. හරිම සියුම්. ඒ විපාකසිත විපාක රූපය දෙකම එක තැනක එකට අල්ලලා එක මොහොතක හදලා දෙන්නේ ඒ දෙක ඒ විදිහට හටගන්න පුළුවන් වූ ඒ රූපයයි නාමයයි දෙක එක්කාසු වෙලා එකට වුණොවුන්ට බද්ධ කරලා පහල කරන්න පුළුවන් හැකියාව තිබෙන්නා වූ කර්ම හිතක් කර්ම විඥානයක් ඊට පෙර තැනකදී සකස් කරලා තිබෙනවා. එතකොට රූපයක් ආධාර කරගෙන රූපයක් පාවිච්චි කරලා රූපයක් ලං කරගෙන කර්ම හිතක් හැදුනාම රූපයට ආසා කරලා රූපයට ඇලී බැඳී ඒකෙන් ලබා දෙනකොට විපාකය හරියට රූපේකුයි නාමේකුයි දෙකක් දෙනවා මේ ප්‍රතිසන්දි සිත තියෙන වෙලාව පහළ වෙන වෙලාවේ ප්‍රතිසන්දි සිතට පිහිටන්ට වස්තු රූපයක් හැටියට රූපයක් තිබෙනවා. ඒ වගේම තමයි ඒ රූපය ඒ වස්තු රූපය නාම ධර්මයට ඇසුරු කරන්නට නිකම් භූමියක් වශයෙන් නිස්රේස ස්වභාවයකින් භූමි ස්වභාවයකින් නාම ධර්මයට උදව් වෙනවා උපකාර වෙනවා. තව හිතමු ඒක එක එක වෙලාවෙ සිද්ධ වෙන්නේ. දැන් තවත් එකක් අපි හිතමු මෙහෙම මේ ඔය විදුලිය තිබෙන කරන්ට් වයර් එක කරන්ට් වයර් එක වයර් එක තිබීම වයර් එක තිබීම විදුලිය ඇතිවීමට විදුලිය ගමන් කිරීමට හේතුවක් වෙනවා එතකොට විදුලිය යන්න බෑ විදුලියට පිටින්ට බෑ විදුලියට යආගන්න බෑ ක්‍රියාත්මක වෙන්න බෑ වයර් එක නැත්තම් එතකොට විදුලිය ට යන්න වයර් එක උදව් වෙනවා ඒ වගේම මේ වයර් එක උදව් වෙනවා ඒක ඒ වගේම තමයි වයර් එක තිබීම නිසා තිබීමේ ප්‍රතිඵලයක් හැටියට ඒ වෛරක තිබීමේ තිබීම අනිත් ඒ ප්‍රත්‍ය ධර්මය ප්‍රත්‍ය වෙනවා මේ මේ විදුලියට ඒ වගේ වස්තු රූපය කියන එක ඒ වෙලාවේ හටගෙන ඒ තිබෙන මොහොතේ අර ප්‍රතිසන්දි සිතට උදව්වක් වෙනවා උපකාරයක් වෙනවා ආනිශ්‍රේතනක් ආශේතනක් හැටියට පාවිච්චි කරනවා. ඒක නිසා ඒ දෙක සම්බන්ධ කරලා තමයි නාමයයි රූපයයි දෙක ඔවුනොවුන්ට කිට්ටුවෙන් ඉන්න විදිය උප උදව් වෙන විදිය කියනවා ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං අත්තිපච්චේන පච්චයෝ ප්‍රතිසන්ධි අවස්ථාවේදී රූපයයි හිතයි දෙක එකිනෙකාට තිබීම් වශයෙන් පිට වෙනවා. උපකාර වෙනවා. පත්‍ය වෙනවා. දැන් කරුණු තුනක් කිව්වා. ඉස්සර වෙලාම කියනවා නාම ධර්ම වෙනම, දෙවනුවට කියනවා රූප ධර්ම වෙනම, තුන්වනුවට කියනවා එක අවස්ථාවක් නාමයේ රූපේ එක්කාසු වෙන තැන. ඊළඟට තව තියෙනවා මෙහෙම. දැන් ඉස්සෙල්ලා කිව්වේ ස්කන්ධ වශයෙන් අරගෙන. චත්තාරෝ කන්දා රූපිනෝ චත්තාරෝ මහ භූතා රූපිනෝ ඒ විදිහට. දැන් කියනවා මේ අපි කොටස් කරගෙන කියන අර කතා කරපු මේ පුංචි සියුම් ක්‍රමයට චිත්ත චෛතසික වශයෙන් චිත්ත චේතසිකා ධම්ම බලන්න සිතයි චෛතසික ධර්මයෝ දෙගොල්ලම මේ කියන්නේ නාම ධර්ම සිතයි චෛතසික ධර්මියෝ දෙගොල්ලම ධම්මා චිත්තානාං රූපාණ ඒ කියන්නේ චිත්ත නිසා පහළවන්නා වූ රූපයන්ට තිබීම් වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒක අපිට මේ විදිහට තේරුම් ගන්න පුළුවන් බලන්න දැන් තරහ සිතක් ඇති වෙනවා කියලා. තරහ සිතක්, ක්‍රෝධ සිතක්, පටිඝ සිතක් පහළ වුණාම ඒ පටිඝ සිතේ තරහ සිතේ චෛතසික ධර්ම තිබෙනවා, සිත තිබෙනවා. එතකොට චිත්ත චේතසිකා ධම්මා. ඒ ටිකේ තියෙනවනේ. මේ තරහ සිත නිසා ඒ සිතේ බලයෙන් ඒ සිතේ සිතේ ශක්තියෙන් ඇති වෙනවා ඒ සිතට ගැළපෙන රූපයක් රූප ස්වභාවයක් රූප ගතියක් අපේ ඇඟේ පහළ වෙනවා. ඒ ඇඟේ ඒ රූප ගතිය පහළ වෙන්නේ සිතේ ආනුභාවයෙන්. සිතට පුළුවන් රූප හදන්න. එහෙම ගතියක් හිතේ තියෙනවා. ඒකට කියනවා චිත්තජ රූප. ඔය චිත්ත සමුත්ථානික රූප කියලා කියන්නේ ඒවා. එතකොට චිත්ත සමුත්ථානික රූපයක් හැදෙන්න නම් හිතක් තියෙන්න ඕන. නැතුව හිතක් නැතුව චෛතසික ධර්ම ඒකේ පිහිටන්නේ නැතුව චිත්ත සමුත්ථාන රූප පහළ වෙන්නේ ඇති වෙන්නේ වැඩ කරන්නේ නැහැ. එතකොට සමුත්ථා චිත්ත සමුත්ථාන රූපයක් පහළ වෙනවා පටික සිතට අනුව ඒ වෙලාවේදී චිත්ත චේතසිකා ධම්ම චිත්තචෛසික ධර්මියෝ චිත්ත සමුත්ථානානං රූපාණ සිතින් හටගන්නා වූ චිත්තජ රූපයන්ට අත්තිපච්චේන පච්චයෝ තිබීම වශයෙන් විද්‍යමාන වීම වශයෙන් ප්‍රත්‍ය වෙනවා උපකාර වෙනවා. ඔන්න මේ හතරවෙනි කොටස. ඊට පස්සේ කියනවා මෙහෙම. සම්පූර්ණ රූප ටික විතරක් වෙනමම අරගෙන ලොකු රූපයි පොඩි රූපයි ටික වෙන් කළා කියනවා මහා භූතා උපාදා රූපානම් සතර මහා භූතයෝ ඒකේ තව තියෙනවනේ 24ක් උපාදාය රූප ධර්ම කියලා ඒ උපාදාය රූපයන්ට 24ක් වූ උපාදාය රූපයන්ට මහා භූත ධර්ම හතර තිබීම වශයෙන් විද්‍යමාන වීම වශයෙන් උපකාර වෙනවා පිහිට වෙනවා ප්‍රත්‍ය වෙනවා දැන් මේ ඒකත් අපිට අර බෝඩ් එකේ කතාවෙන් තේරුම් ගන්න පුළුවන් දැන් මේ වයිට් බෝඩ් එකක් තියෙනවා කියමුකෝ මේ අකුරු ලියලා කියලා දෙන white board එකක්. එතකොට මේ white board එක උගන්නන්න පාවිච්චි කරන මේ board එක හැදිලා තිබෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින්. අපි board එක දිහා බලාගෙන ඉන්න. නමුත් අපි බලන්නේ පඨවිත් නෙවෙයි. අපි බලන්නේ ආපොත් නෙවෙයි. අපි බලන්නේ තේජොත් වායොත් නෙවෙයි. අපි බලන්නේ වර්ණයේ දිහායි. එතකොට අපිට වර්ණය අපේ ඇහෙන් අපි දුර ඉඳගෙන වාඩි වෙලා බෝඩ් එකේ අකුරු තියෙනවා. ඒක ඒ වර්ණයේ දිහා බලන්ට බලන්ට වර්ණය අපිට පෙන්නන්ට වර්ණයට විතරක් බෑ උදකලා වෙන්න දැන් මේ පටවියාපෝ තේජෝ ආයෝ කියන ධර්මතා හතර අර වර්ණය කියනා වූ උපාදාය රූපයට අපි බලන වෙලාවේදී ඒක බලන්න උදව් වෙනවා. දැන් උපාදාය වර්ණ රූපයේ පිහිටන්නේ නැහැ. ඒක උපාදාය රූපයක්. ඒ රූපේ පිහිටන්නේ නැහැ. අර ධර්ම හතර නැතුව. ඒ කතාව තමයි කියන්නේ මහා භූතා උපාදා රූපාණං අත්තිපච්චේන පච්චය. මහා භූත හතර නැති වුණොත් අරක නැති වෙනවා. ඒ වර්ණ රූපේ තියෙන්නේ අර උපාදාර මහා භූත රූප හතර තිබෙන නිසයි. එතකොට ඔන්න ඒ කාරණය අපි තවත් එකක් මේ තවත් එකක් අපි බලමු වර්ණ රූපය දැන් මේ අපිට හඬක් ඇහෙනවා හඬ යම්කිසි ශබ්දයක් ඒ ශබ්දය කියන්නේ මහා භූත ධර්ම නෙවෙයි. මහා භූත රූප නෙවෙයි. ඒකේ පඨවි ආපෝ තේජෝ ආයෝ මේ පඨවි ආපෝ තේජෝ ආයෝ නෙවෙයි ශබ්දය කියන්නේ. හැබැයි ශබ්දයට ඒ ධර්ම වලින් තොරව එන්න බෑ. දැන් මේ ශබ්දයට ළඟම හිතවත් වූ ළඟම නෑදෑය හැටියට උපකාරක මාතෘතිනිස් වායු ධාතු. එතකොට ශබ්දයක් හැදෙන්න, ශබ්දයක් එන්න, ශබ්දයක් මතුවෙන්න, ශබ්දයක් තියෙන්න වායෝ ධාතුව තියෙනවා වායෝ ධාතුව වගේම පඨවි ආපෝ තේජොත් තියෙනවා මේ ධර්ම හතර මේ කියන්නා වූ මහා භූත ධර්ම හතර තමයි ඒ හතර තිබීම නිසා තමයි පහළ වීම නිසා තමයි පැවතීම නිසා තමයි සද්දේ තියෙන්නේ. අර ධර්ම හතර නැත්තම් සද්ද නැති වෙනවා. ඒක නිසා මහා භූතා උපාදා රූපාණං අත්තිපච්චේන පච්චේ. ඔය වර්ණයයි ශබ්දයයි. ගන්ධයත් ওই විදිහයි. අපි සරලව හිතමු අපේ ආධ්‍යාත්මික රූප ධර්ම සංකලනයේ කොට්ඨාසයේ මේ තිබෙන්නා වූ ප්‍රසාද රූප පිළිබඳව ඒ ප්‍රසාද රූප තියෙන්නේ මෙහෙමයි. දැන් චක්කු ප්‍රසාදය ඇවිල්ලා උපාදාය රූපයක්. අනුරූපයක්. මහා භූත රූප ආශ්‍රයේ නිසා තමයි ඒ මහා භූත රූප එතන තියෙන නිසා තමයි ප්‍රසාද රූපයට මේ චක්කු ප්‍රසාද රූපය පිහිටන්ට ඇතිවෙන්න හැකියාව තියෙන්නේ. එතකොට චක්කු ප්‍රසාද රූපේ උපාදාය ඒක තියෙන අර මහා භූත රූප හතර තිබීම වශයෙන් මේකට උදව් වෙනවා. එතකොට සෝතයත් ඒ වගේ සෝත ප්‍රසාදේ, ගහන ප්‍රසාදේ, ජීවහ ප්‍රසාදේ, කාය ප්‍රසාදේ මේ ඔක්කොම ප්‍රසාද රූප වලට පිහිටන්ට ඇතිවෙන්න අර මහා භූත හතර අතිභාවයෙන් හෙවත් කිවීම වශයෙන් උදව් වෙනවා. අරව නැති වුණොත් මේවා නැහැ. ඒක නිසා කියනවා මහා භූතා උපාදා රූපාණං අතිපච්චේන පච්චයෝ. මෙතන කියනවා පහක්. ධර්මතා පහක් කියනවා. එතකොට නාම ධර්ම වශයෙන් වෙනම කිව්වා. ඒ කිව්වේ ස්කන්ධ වශයෙන් අරගෙන. රූප ධර්ම වශයෙන් වෙනම කිව්වා. ඒ මහා භූත ධර්ම වශයෙන් අරගෙන. අන්‍යම් අන්‍යෝන්‍යව උපකාර වෙන විදිය. ඊට පස්සේ නාම ධර්මයි රූප ධර්මයි දෙකම අරගෙන අන්‍යෝන්‍ය වශයෙන් වැඩ කරන තැන් එකක් කිව්වා. ඒ ප්‍රතිසන්දි අවස්ථාව. තිබීම වශයෙන් උදව් වෙන ඔවුනොවුන්ට. ඊළඟට මේ සිතයි චෛසිකයි ධර්මයෝ රූපයන්ට වෙනම මේ ප්‍රත්‍ය වෙන ආකාරය. තිබීම වශයෙන් විද්‍යමාන වශයෙන් ප්‍රත්‍ය වෙන ආකාරය. අනිත් එක රූපයෝ රූපයන්ටම තිබීම වශයෙන් ප්‍රත්‍ය වෙන ආකාරයේ හැටියට මේ අවස්ථා පහකදී මේ ගැටලුව නොවෙන්ට ගැටලුවක් නොවෙන්ට අවස්ථා පහකට වෙන් කරලා මේක මේ අති ප්‍රත්‍ය යටතේ කියලා දෙනවා. මේක අපි දැනගත්තාන් පස්සේ අපිට යම්කිසි වෙලාවක මේක සජ්ජායනා කරන්නට ලැබුණොත් මේ මතකය මේ ඇසු ධර්මයේ ඇසු හුරුව මේ මතකය මේ මෙනෙහි කිරීම අපිට මහා ආනිසංසදායක හැටියට උදව් වෙනවා මේ ගැඹුරු ධර්මයේ තේරුම් ගන්නට. නිවන් ගමනක යෙදෙන නිසා අපිට මේව හිතන්නම ඕනේ. ඊළඟට මේ විදිහට ලොකු ලොකු නාම වශයෙන් රූප වශයෙන් ඒකේ මිශ්‍රණය වශයෙන් කියලා දැන් හරියට ආයතනයට බහිනවා. ආයතනය ගැන කියන්නේ මෙහෙමයි. ආයතනය ගැන කියනකොට මේක භාවනාවක් වගේ. මේ ඇත්ත වශයෙන්ම මේ ආයතන මේ අත්ති පත්‍ය කියන එක ආ භාවනාවක් භාවනාවක් වගේ මෙනෙහි කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ මේක මේ මේ සූක්ෂම අභිධර්මයේ හැටියට සැලකුවට මේක මේවා අවබෝධ කරගන්න නැතුව මේවා තේරුම් ගන්න නැතුව මෙතෙන්ට හිත ස්පර්ශය මේ නුවණින් හිතින් ස්පර්ශ කරන්නේ නැතුව ධර්මය අවබෝධ කරගන්නට නිර්වාණය අවබෝධ කරගන්නට බෑ අමාරු. චක්කායතනං චක්කු විඥාන ධාතුයක්. තං සම්පයුත්ත කාලංච ධම්මානං අත්තිපච්චේන පච්චයෝ හොඳ ලස්සන බහ මනසිකාරමේ කතාවක් කියලා දෙනවා ඒ වගේම තේරෙනවා චක්කායතනං කියලා කිව්වේ රූපයක් චක්කායතනය කියන්නේ කර්මජ රූපයක් ඒ රූපයත් පහළ වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඒ චක්කු ආයතනේ ප්‍රසාදේ ඒ ආයතනය පහළ වුණාම ඒ ඒක පහළ වෙලා යම්කිසි පොඩි වෙලාවක් තියෙනවනේ. ඒ පොඩි වෙලාවක් තිබීම චක්කු විඥාන ධාතුවක්. මේක නාම ධර්මයක්. චක්කු විඥාන ධාතුව කියන්නේ හිත. ඒක නාම ධර්මයක්. ඒ නාම ධර්මයක් එක්ක තව ධර්ම ටිකක් එකතු වෙනවා. චෛත්‍යක ධර්ම ටික. සම්පයුත්තක ධර්ම වශයෙන්. ඒ කියන්නේ ඉතිරි වේදනා සංඥා සංඛාර තුන් කට්ටිය. දැන් කියන්නේ සම්පයුත්තක ධර්ම වශයෙන්. මේ තුන් ගොල්ල ඊට පස්සේ විඥානය චක්කු විඥානේ මේවා නාම ධර්ම සංකරණයක් මිශ්‍රණයක් තන් සම්පයුත්තකානංච ධම්මානං අත්තිපච්චේන පච්චයෝ එතකොට අතිපච්චේ මොකද්ද? අතිප්‍රත්‍ය වෙන්නේ චක්කු ආයතනයයි. ඒ චක්කු ආයතනයේ කියන රූපයේ තිබීම මේ නාම ධර්ම වලට වැඩකරන්ට ක්‍රියාත්මක වෙන්න, මතුවෙන්න, හටගන්න උදව් වෙනවා, උපකාර වෙනවා. එතකොට උදව්ව ලබන්නේ කවුද? චක්කු විඥානයයි සම්පයුත්තක ධර්ම ටික තමයි ප්‍රත්‍යෝප්පන්න වෙන්නේ. ප්‍රතිභාවයෙන් තියෙන්නේ අර චක්කු ආයතනයයි. එතකොට චක්කු ආයතනයේ තිබීමම චක්කු ආයතනයේ කියන රූපයේ තිබීමෙන් තමයි විඥාණය සම්පයුක්තක ධර්ම චිත්තචෛතසිකයන් චිත්තචෛතසික ධර්මයන්ට පහළ වෙන්න තිබෙන්න වැඩෙන්න හේතු වෙන්නේ. ඊළඟට යනවා සෝතායතන. ඒ ශබ්දය හසු කරගන්නා වූ සෝත ආයතනයේ සෝත ප්‍රසාදය සෝත ප්‍රසාදයත් ඇති වෙනවා යම්කිසි ප්‍රමාණයක් කාලයක් පොඩ්ඩක් තිබිලා නැති වෙනවා. ඒ කාලය තුල මේ සෝත ප්‍රසාදයේ පහළ වෙලා තිබෙන කාලයේ සෝත විඥාණයට සහ චෛතසික ධර්මයන්ට ඒක පහළවන්නා වූ චෛතසික ධර්ම සමුදායට හටගන්න හටගෙන ක්‍රියාත්මක වෙන්න උපකාර වෙනවා මොකද්ද උපකාර වෙන්නේ සෝත ප්‍රසාදේ සෝතායතනේ සෝතායතනේ හැටියට කතා කරන මේ ඒ වස්තුව ඊළඟට සෝත විඥාණය කරන්නේ සද්දේ දැන ගැනීම තමයි එයා කරන්නේ වෙන වැඩක් නමුත් මේ සද්දේ දැන ගැනීමේ වැඩේට විඥානයයි සම්පයුත්තක ධර්මයයි එකට මේ බහැලයින්ට බහැලා නිස්සේ කරගන්නට උදව් වෙන්නේ මේ සෝතායතනේ. ඊළඟට තිබෙනවා ගහනායතනං ගහන විඥාන ධාතුය. ඊළඟට නාසයේ හෙවත් ගහනායතනය සුවඳක් දැනගැනීමේ කටයුත්ත සිද්ධ කරන්නා වූ මේ ගහන විඥාණයට සහ ගහන විඥාණයට උදව්පකාර කිරීම වශයෙන් පහළවන්නා වූ සම්ප්‍රයුක්තක ධර්ම හේවත් චෛතසික ධර්මයන්ට තිබීම් වශයෙන් උදව් වෙනවා ප්‍රත්‍ය වෙනවා උපකාර වෙනවා නාම ධර්ම ටික තමයි ප්‍රත්‍ය ලබන්නේ උදව්ව උපකාරය ලබන්නේ රූපේ තමයි එතනදී උදව්ව කරන්නේ තිබීම වශයෙන් මේ සමහර වෙලාවට මේ මට මෙහෙම මතකයක් මතක් වෙනවා ඔය ලයිට් එන්න කලින් ලපේ ලංකාවේ ගෙවල් වලට ලයිට් එන්න කලින් ඔය ඉස්සර පන්දන් එළිහෙම පත්තු කරගෙන ඔය ගමේ සමහරු ඒ යනවා පාර දිගේ යනවා ගමෙන් ගෙදරකින් ගෙදරකට යනවා එහෙම යනවා එතකොට මේ සමහර වෙලාවට ඔය කෙනෙක් කෙනෙක් පාරේ හිම යනකොට ලයිට් එකක් නැතුව හරි බයයි. හරි බයයි. නමුත් මේ පහනක් නැතත් පන්දමක් නැතත් ටෝච් එකක් නැතත් කවුරු හරි දන්න කියන කෙනෙක් තමන් ළඟින් හෝ වේවා ඉදිරියෙන් හරි යනවා කියලා දැනගත්තොත් කලුවරේ උනත් ඒ මිනිස්යාගේ ඒ පාරේ ඉන්න ගතිය යමින් හරි ඉන්න ගතිය නිකන් අර කෙනාට බය නැති කරන්න. Taman තනියෙන් නොවේ කියන බව තනියෙන් නොවේ. මම තවත් කෙනෙක් මට පිටිතට ඉන්නවා කියන ඒ අර අර හුදකලා වීමේ තනවීමේ බය නැති වෙන්න අර මිනිස්යාගේ අර ඒ ඉඳීම කලවරේ හරි ඉඳීම යෑම උදව් වෙන උපකාරණ. සමහර රට ඔය ගෙවල් වල සමහර ළමයි එහෙම ඔය ළඟපාත තියෙන ගෙදරකට කඩේකට යවන මං මම ඉන්නම් මේ කියලා. ඒ කියන්නේ මම මේ ළඟ ඉන්නම් මම පාරේ ඉන්නම් මම මෙතන ඉන්නම් ගහගාව ඉන්නම් ගිහි කඩේට දුවලා එන්න කියලා එහෙම එහෙම නැත්තම් ඔය අහල පහල ගෙදරකට ඉක්මනට ගිහිල්ලා පණිවිඩයක් කියලා ඉන්න එහෙම කතා තියෙනවා. ඉතින් එයා යන්නේ අර එයාට බයක් හිතෙන්නේ නැත්තේ අර ඉඳීම කියන කෙනෙක්ගේ ඉඳීම කියන එක එයාගේ බය නැතිවීමට උදව් වෙන උපකාර වෙනවා. ඒ තිබීම කියන අර්ථය, විද්‍යමාන කියන අර්ථය. දැන් අපි හිතමු තවත් ඔය අතින් එකක් තමයි මේ මේ තමන්ගේ කෙනෙක් ඉන්නවා කියන එක ඉඳීම කියන ළඟ පහත ඉන්නවා කියන හැඟීමම ඉඳීමම කෙනෙකුගේ අර සැකය බය උදකලා වුණේ නැහැ කියන එක තේරුම් ගන්නට ඇදිවෙන්න පිහිටක් වෙනවා. ඒ වගේ මේ සම්පයුත්තක ධර්මයන්ටත් ඒ වගේම ඒ විඥාණයන්ටත් වස්තු භව වස්තු භව වශයෙන් ආයතනික වශයෙන් උදව් වෙනවා ඒ තමයි චක්කු ආයතනය සෝත ආයතනය ගාන ආයතනය ජීව ආයතනයත් එහෙමයි කාය ආයතනයත් එහෙමයි දැන් එතකොට මේ ආයතන පහම ඒ අදාළ සිත්වලටත් චෛසික ධර්ම වලටත් පිට වෙනවා තිබීම වශයෙන් ඊළඟට එහෙම කියාගෙන ගිහිල්ලා ඔය ආයතන ධර්ම පහ ඔය විදිහට කියාගෙන ගිහිල්ලා මේ නැවත ඔකේ අනිත් පැත්තට යනවා. ඔකේ අනිත් පැත්තට යනවා. ඒ තමයි අඩුවක් නැතුව මේ බණ කියන්නේ බුදුරජාන් වහන්සේගේ මේ විස්තරය. චක්කායතනං චක්කු විඥාන ධාතුවා කියපු ගමන්ම මේ චක්කු විඥාන ධාතුවරි සම්පෘත්තක ධර්ම ටිකයි ඒ චක්කු විඥාන ධාතුවයි චෛසික ධර්ම ටිකයි කරන වැඩක් තියෙනවා. ඒ කරන වැඩේ තමයි මේ රූපයක් දිහා බලන එක. රූපයක් දැනගන්න එක කරන්නේ. ඒ රූපයක් දැනගන්න එක කරන්ට අඩිය ගහගෙන ඉන්න උදව් වෙන්නේ චක්ක ආයතනයයි. හැබැයි චක්කු ආයතනෙ දිහා නෙවෙයි මේ විඥානේ බලන්නේ. වෙන පැත්ත. දැන් මේ වෙලාවේදී කියන්නේ ඒ බලන රූපේ දිහායි. දැන් බලන්න ඉස්සර වෙලා නිස්සේ වස්තුවක් හැටියට භූමියක් හැටියට චක්කු ආයතනය තිබීම වශයෙන් පිහිට වුණා උපකාර වුණා චක්කු විඥාණයටයි සම්පයුත්තක ධර්මයන්ට මේ වෙලාවේදී කියනවා රූපායතනං චක්කු විඥාන ධාතුය තා සම්පයුක්තකානංච අනං අතිපච්චේන පච්චයු රූපායතනේ හෙවත් අර වර්ණ ධාතුව. ඒ කියන්නේ යම්කිසි අරමුණක තිබෙනා වූ අරමුණක තිබෙන ඒ වර්ණ ධාතුව රූපායතනයේ වශයෙන් චක්කු විඥාන ධාතුවට පහළ වෙන්නටත් ශෛසික ධර්මයන්ට පහළ වෙන්නටත් උදව් වෙනවා උපකාර වෙනවා තිබීම වශයෙන්. හැබැයි ඒ ටික ගන්නෙ චක්කු විඥාන ධාතුවයි සම්පයුත්තක ධර්ම චෛසික ධර්ම ටිකයි ඒ රූපේ දකින්නේ තියෙන ඩිංගි විතරයි. ඒක නැති වෙච්ච ගමන් එයාට දකින්න බෑ බලන්න බෑ ඒක දැනෙන්නේ නෑ පෙනෙන්නේ නෑ වැටහෙන්නේ නෑ ඒක නෑනේ ඊළඟට තියෙනවා මේ ඊළඟට තියෙනවා සද්දායතන සද්ද සද්දේ කියනා වූ රූපය සද්දායතන හැටියට කියනවා මෙතන සද්දේ කියන රූපය චක්කු විඥානයේ මේ සෝත විඥානයේටයි ඒ චෛතසික ධර්මයන්ටයි ඇතිවෙන්න පහළ වෙන්න ඒ වෙලාවට ඒ මොහොතට උදව් වෙනවා උපකාර වෙනවා තිබීම් වශයෙන්. කියන්නේ වර්තමානයේ මතුවීම වශයෙන්. ඊළඟට ගහන විඥාණයටයි ඒ අදාළ සංපයුත්තක ධර්මෙහිවත් චෛතසික ධර්මයන්ට ගන්ධායතනයේ හිවත් ගන්ධය උදව් වෙනවා උපකාර වෙනවා තිබීම වශයෙන් රසය උදව් වෙන උපකාර වෙනවා ජීවහා විඥාණයටයි ඒ සම්ප්‍රයුක්තක ධර්ම සමුදායට පහළ වෙන්න සහ පිටින්ට වැඩෙන්න. ඊළඟට පොට්ටබ්බායතන හැටියට සලකන්නා වූ පඨවි තේජෝ වායු තුන කාය විඥාණයටයි ඒ සම්ප්‍රයුක්තක ධර්මයන්ටයි උදව් වෙන උපකාර වෙනවා මේ පහළ වෙන්න. මෙතනදී තව වෙන කතාවක් කියනවා ඒ තමයි ඉස්සර වෙලා කියපු නැති ඉස්සර වෙලා කිව්වනේ චක්කායතනේ රූපාය චක්කායතනේ සෝතායතනේ ගාහනායතනේ ඒ ආදී වශයෙන් ඇතුළත ඇතුළත තිබෙන ආධ්‍යාත්මික ආයතන හැටියට කිව්වනේ එතනදී නොකියපු අතිරේකයක් කියනවා මෙතනදී බාහිර වශයෙන් අරමුණු කරන දේ ඒ තමයි අපි රූපයක් බැලුවාද ශබ්දයක් ඇහුවද ගන්ධයක් දැනගත්තද රසයක් වින්නද ස්පර්ශයක් දැනගත්තද ඒ ටික චක්කු විඥාණයෙන් පස්සේ සෝත විඥාණයෙන් පස්සේ ඇතිවෙච්ච ගමන් මේක මනෝ ධාතුවට ස්පර්ශ වෙනවා මනෝ ධාතුව ඒ කියන්නේ අර සම්පටිච්ඡන සිත ඒ ඊට පස්සේ ඒ මනෝ ධාතුවට ස්පර්ශ වෙනකොට මනෝ ධාතුවටයි මනෝ ධාතුව සහ සංපයුක්තක ධර්මයන්ට තිබීම වශයෙන් උදව් වෙන උපකාර වෙනවා මේ කියන මේ රූප වර්ණ රූපය ශබ්දේ එහෙම නැත්නම් මේ කියන්නා වූ අරමුණු ගත්තදී එතකොට මනෝ ධාතුවට සහ මනෝ ධාතුව කියන්නේත් චක්කු විඥාණයෙන් බාරගත්ත දේ අල්ලගෙන ඉන්න එකනේ. ඒ ඒකුළු ගත්ත දේ තමයි පස්සේ මනෝ ධාතුවේ කෙටිලා කැවිලා ඒක උදව් වෙන උපකාර වෙන්නේ. ඒක ඒ වෙලාවට එනකොට වෙන්වෙන් වශයෙන් කිව්වත් ඒක ඇත්ත වශයෙන්ම ධර්ම ස්වභාවයක් තියෙනවා. තව ටිකක් ඉස්සරහට යනකොට කියනවා මෙහෙම. යම් රූපං නිස්සාය මනෝ ධාතුච්ච මනෝ විඥාන ධාතුච්ච වත්තන්ති. බලන්න දැන් මේ මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි කියන්නේ තව පැත්තක්. ඉස්සර වෙලා කිව්වේ ආයතනික වශයෙන් කතා කරන චක්කු විඥාන විඥාන ඊට පස්සේ චක්කු විඥාන ධාතුව ඊට පස්සේ කාය විඥාන ධාතුව ඔහොම කතාවක් නේ කිව්වේ. දැන් මෙතන කියන්නේ මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි. අර ඉස්සෙල්ලා ඒවට ආයතන වෙන වෙනම තියෙනවා. ප්‍රසාද රූපයක් තිබෙනවා. ප්‍රසාද ආයතනයක් තිබෙනවා. චක්ක ආයතනේ, සෝත ආයතනේ වශයෙන්. එතකොට ඒ විඥාණයට භූමියක් තියෙනවා. මනෝ ධාතුවටත් මනෝ විඥාන ධාතුවටත් ඒ වගේම ඇහෙන් පරිබාහිර වෙච්ච කනෙන් පරිබාහිර වෙච්ච ඊට පස්සේ නාසයෙන් දිවෙන් ශරීරයෙන් පරිබාහිර වෙච්ච 아무තු ධර්ම ස්වභාවයක් තිබෙනවා මනෝ ධාතුවටයි මනෝ විඥාන ධාතුවටයි පවතින්නේ. ඒ ධාතුව ඒ යම් රූපන් නිසායි මනෝ ධාතුවච මනෝ විඤ්ඤා ධාතුපත්තන් අං රූපං ඒ කියන්නේ වස්තු රූපේ කියන එකයි. ඇතුළත තිබෙනා වූ හෘදේ වස්තු රූපය. මේ ටික තං රූපං මනෝ ධාතුවට මනෝ විඤ්ඤාණ ධාතුවට සහ ඒ චෛතසික ධර්මයන්ට තිබීම් වශයෙන් ඇතිවීම වශයෙන් විද්‍යමාන වීම වශයෙන් ඒක පිහිට වෙනවා ඒ චිත්ත චෛතසික ධර්මයන් මනෝ විඤ්ඤාණ ධාතු මනෝ ධාතුව පාද පහළ වෙන්න සහ පවතින්න පොඩි වෙලාවයි ඔක සිද්ධ වෙන්නේ. නමුත් මේ පොඩි වෙලාව තුළ කෙනෙක්ගෙන් උදව්වක් ලබා ගන්නවා කෙනෙක් උදව් කරන උපකාර වෙනවා ප්‍රත්‍ය වෙනවා ඒ ප්‍රත්‍ය ඒ උදව්ව ඒ උපකාරය තව කොටසක් ලබනවා. ඒ කතාව තමයි මේ දෙකට මේ විදිහට කියන්නේ. දැන් මේක ඇත්ත වශයෙන්ම එහෙම දුව කියලා අපි හිතලා බැලුවොත් මේ ටික සජ්ජායනා කරන ගමන් මේ අපි හිතලා බැලුවොත් එimhe ඇත්තට ඒක එහෙමද කියලා මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර කිව්වොත් ඇත්තට මේක එහෙමම තමයි. කවදාකවත්ම මේ ධර්මය අපපතිවත්තියන් ඒ කියන්නේ නැවත ආය වෙන කෙනෙකුට ඔහොම නෙවෙයි කියලා ආපසු පොඩි පොඩ්ඩකින්වත් හරවන්න බැරි ඒකාන්ත වශයෙන්ම ක්‍රියාත්මක වෙන දේ පිහිටා තිබෙන දේ කියලා තියෙන ධර්මයක් මේ. සමහර වෙලාවට තිබෙනවා අපි අහස දිහා බලාගෙන ඉන්නකොට රාත්‍රියට ඇහැ හරවගෙන ඉන්නකොට කළුවර රාත්‍රියක එකපාරම මේ මොකක් හරි දිගට කඩාගෙන යන උල්කාපාතයක් වැටෙනවා පේනවා. උල්කාපාතය කියන එක ඇවිල්ලා මේ පැය ගාණක් තියෙන එකක් නෙවෙයි. උල්කාපාතය කියන්නේ මේ බොහෝම කෙටි වෙලාවකදී තප්පර කීපයකදී ඇති වෙලා වේගෙන් කැඩලා පිච්චලා යන එකක්. ඒ ආලෝකය අපි මේ පැත්තට හරවගෙන ඉන්නකොට අපිට උදව් වෙනවා. ඒක බලන්න. දැන් බලන්න අපි දැක්කි දකින්නේ කියන එකක්නේ. ඒක දැවි දැවි හරි ඒ වෙලාවට පොඩ්ඩකට හරි ඒ පහළ වෙච්ච දේ අපේ චක්කු විඥාණය පහළ වෙන්න ඒක දිහා බලලා ඒ පිළිබඳව හිතක් පහළ කරගන්න චෛතසික ධර්ම ක්‍රියාත්මක වෙන්න අපිට උදව් වෙනවා දැන් එතකොට ඒ රූප ආයතනය තමයි රූපායතනයක් හැටියට උදව් වෙන්නේ. දැන් රූපායතනයක් හැටියට උදව් වෙනවා දැන් චක්කු විඥානේ පහළ වෙන්න චෛතසික ධර්මයන්. ඉතින් අපි දැක්කා. ඒ වෙලාවට ඒ ටිකට ඒ මොහොතට ඒ ටික ඒ සම්බන්ධයෙන් මොකක් හරි හිතක් පහළ වුණානේ. ඇයි හේතුව අරක තිබිච්ච හින්දානේ. ඒ වෙලාවට පොඩි වෙලාවක් හරි තිබුණානේ. ආන් ඒ වගේ පොඩි අවස්ථාවක හෝ වේවා යම් කිසි දෙයක් පහළවන්නේද ඒක තවත් ඒකට තිබීම් වශයෙන් වර්තමාන කාලයේ පහළ වීම වශයෙන් උදව් වෙනවා උපකාර වෙනවා කියන එක තමයි අද මේ කතා කරන්නා වූ ප්‍රත්‍ය කතාව කියවෙන්නේ. ඇත්ත වශයෙන්ම ඔකේ මේ තව බලන්න තිබෙනවා ක්‍රම හතක්. ඒක අපි ඉස්සර වෙලා කියලා තියෙන. ඒක නිසා මේ වෙලාවට මම සරලව මේ ගැන මතක් කරේ. ඔක අත්‍යප්‍රත්‍ය කියන එක ඇවිල්ලා මේ ඇත්ත වශයෙන් වෙන එකකට හේතු කරලායි තේරුම් ගන්න. අත්‍යප්‍රත්‍ය භාවය කියන එක. ඒක වෙනමම අමුතුම තිබෙන ප්‍රත්‍යක් හැටියට සලකනවා නෙවෙයි. නමුත් මේක තේරුම් ගන්න අපිට තේරුම් ගන්න කියලා තියෙන අවවාද කරලා තියෙන්නේ සහජාත කියනා ප්‍රත්‍යයට ගැටලා සහජාත ප්‍රත්‍යයට හේතු වෙලා ඒකේ අනුසාරින් අත්‍යප්‍රත්‍ය තේරුම් ගන්නට කියනවා. ඊට පස්සේ අර මේ පුරේජාත ප්‍රත්‍යයට සම්බන්ධ වෙලා ඒකේ ආධාරයෙන් ඒකේ උපකාරයෙන් අත්ප්‍රත්‍ය තේරුම් ගන්නට කියනවා. ඊට පස්සේ අර පච්චාජාත පත්‍ය වශයෙන් ආහාර වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් ඉන්ද්‍රියක් තිබීම වශයෙන් ආහාර තිබීම වශයෙන් මේ පසුව පහළ වෙන වස්තු වශයෙන් මේක තේරුම් ගන්නට කියලා අවවාද කරනවා අනුශාසනා කරනවා. ඉතින් ඇත්ත වශයෙන්ම අද මේ කතා කරේ කරන්නේ තීම කියනා වූ තියෙන බව තවත් ඒකට උදව් වෙනවා තවත් ඒක පහළ වීමට තිබීමට පිට වෙනවා කියන එකයි. ඒක නිසා මේකත් බුදුරජාන් වහන්සේගේ හිතේ ඒ වගේම නුවණින් ස්පර්ශ කරපු ඒ වගේම සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ඒ විග්‍රහාත්මක නුවණින් දැක වදාලා වූ ඒ වගේම අපිට තේරුම් ගන්නට සුදුසු විදිහට කොටස් කරලා පන්ති කරලා වර්ග කරලා ඒ වගේම පැටලුම් තැන් ලිහලා දක්වා තිබෙනා වූ ගැඹීර ධර්ම කාරණයක්. ඉතින් අද මේ ධර්මය අපි මේ විදිහට ඇහුවා, මේ විදිහට හිතන්ට අපේ හිත ඒ පැත්තට හැරෙව්වා, එළගැස්සෙව්වා. ඒ වගේම මේ ආයතනය හරහා ආයතනයන්ගේ තිබීම විඥානයන්ගේ චෛතසික ධර්මයන්ගේ පහළ වීමට තිබීමට උදව් වෙන විදිහ හිතුවා. ඒ වගේම රූප ධර්මයන්ගේ තිබීම උපාදාය රූපයන්ගේ තිබීමට උදව් වෙන උපකාර වෙන හැටි හිතුවා. ඒ වගේම නාම රූපයන්ගේ තිබීම තවත් එක තවත් ධර්මයන්ට තියෙන බවට උදව් වෙන උපකාර වෙන ආකාරයේ හිතුවා. ඒ නිසා මේ සූවිසි ප්‍රත්‍ය ධර්මයන් අතර මෙන්න මේ ධර්මතා වය මේ ඇත කියන බව තියෙනවා කියන කතාව තමයි අපි මේ කතා කරේ මේ ධර්මයේ හිතීමෙන් මෙනෙහි කිරීමෙන් තදංග වශයෙන් කෙලෙස් විස්කම්බනයක් වුණා නම් ඒකට ඒක අපිට ධර්මාභූතීට ඒකාන්තෙම හේතු වෙනවා ඒ වගේම තදංග වශයෙන් කෙලෙස් අපි ඉවත් කරනවා ඉවත් කරලා තිබෙනවා. ඒක අපිට සමුච්ඡේද වශයෙන් කෙලෙස් ඉවත් කිරීමට ඒකාන්තයෙන් පිහිට වෙනවා. ඉතින් මේ වෙලාවේදී අපි නිවන් පැත්තට හිත හැරවීම වශයෙන් නිවන් ගමනේ යෙදීම වශයෙන් හේතුඵල ධර්මයන්ගේ තිබෙන්නා වූ තවත් එක්තරා හැඩතලයක් තමයි ආකාර විදියක් තමයි මේ අත්‍ය අත්‍යභාවයේවත් අත්‍යප්‍රත්‍යයේ හරහා අපි කතා කළේ ඒ තුල අපේ අලෝභී චේතනාවන් පහළ වුණා අද්වේෂී චේතනාවන් පහළ වුණා අමෝහ චේතනා පහළ වුණා මේ කුසල මූල ධර්මයන්ගේ එක පහළ වුණු චේතනාව ධර්මාරම්මණීක හොඳ බලවත් නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න හේතු වෙන මහා ශක්තියක් ඒක හොඳ පිරිසුදු කුසල ශක්තියක් අපි හැම දිනාටම මේ කුසල ශක්තියේ බලයෙන් ඒකාන්තයෙන් මේ පරම සාන්ත වූ නිර්වාණ ධාතුව අරමුණු කරගන්න ලැබේවා හැම දිනාටම මේ නිර්වාණ අවබෝධයේ පිණිස නිර්වාණ ධාතු ස්පර්ශ කිරීම පිණිස නිර්වාණය ප්‍රතිවේදී කිරීම පිණිස හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ අනේක ප්‍රමාණ පිං ස්වාමීන් වහන්සේ වහන්සේ තව විනාඩි කිහිපයක් අප සමග රැඳී සිටින්න හැකියාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයකට හෝ දෙකකට යන අවස්ථාවක් තියෙනවද නැත්නම් අනිත් දවසේ ඒ ප්‍රශ්න වලට පිළිතුරක් දෙන්න උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේ කොහොමද ඔබ වහන්සේ කැමති? එහෙමද? එහෙනම් පුළුවන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අදයි ස්වාමීන් වහන්සේ මම කෙටියෙන් ප්‍රශ්නයක් අහන්නම්. අනිත් කල්යන විශ්ලේෂණයට සමහර ප්‍රශ්න ඇති. මේකේ ස්වාමීන් වහන්සේ අවසානයේදී කියනවනේ මේ රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන මනෝ දහතියා තන් සම්ප්‍රයුක්තකානච්ච ධම්මානං අත්‍යපච්චේන පච්චයෝ කියලා. එතකොට එතෙන්දී මනෝ ධාතුව කියලා ගන්නේ පංචද්වාරා වචන සිත පමණක්ද නැත්නම් සම්පටික්ෂණ කියන සත්‍යයටත් යනවද කියලා තමයි මට පැහැදිලි කරගන්න ඕනකම තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා. එතන මනෝ ධාතුව කියන එකකින් අදහස් කරේ පංචද්වාරාවජනසිට පමණක්ද කියන එක සාහනස් පංචද්වාරාවජන සිතයි පංචද්වාරාවජන සිතයි සම්පටිච්ඡන සිත් දෙකයි. කුසල අකුසල වශයෙන් ඒ ඒ දෙකම තමයි ගන්නෙ මනෝ ධාතුවේ හැටියට. හැබැයි මේ මේ දැන් මනෝ ධාතුව තියෙනවා තුනක්. මනෝ ධාතුව ස්වභාව තුනක් තිබුණාට මේ ඇත්තටම මනෝ ධාතුවේ ආරම්මණයට සම්බන්ධ වෙලා හයියට වදින තැන තමයි චක්කු විඥාණයෙන් හරි පස්සේ පහළ වෙන්නා වූ සම්පටිච්ඡන සිත. ඒක නිසා ඒකට වැඩි ගැම්මක් තියෙනවා. හැබැයි අර පංචද්වාරා වජන සිත අයින් කරන්නේ නැහැ. පංචද්වාරා වජන සිත චක්කු විඥාණයට කලින් ආවා. නමුත් ඒකේ මේ චක්කු විඥාණයෙන් චක්කු විඥාණයෙන් කරලා හොඳට හොඳට අරමුණ පොඩ්ඩක් හසුරුවාගෙන අල්ලගෙන ෆොටෝ එක ගහගෙන අර සම්පටිච්ඡනේට පැවරි යන නිසා මෙතන කතා කරනවා අර රූපායතන සද්ධායතන ගන්ධායතන රසායතන ජීවායතන මනෝ ධාතු මනෝ විඥාන ධාතු කියන ධර්මතා දෙක. සම්පටිච්ඡන සිත් දෙකයි මා පංචද්වාරා වචන දෙකම ගන්නවා. හොඳයි සවිනාස්ස තිරුවන් සරණයි බොහොම පිං කාට හරි තවත් ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා නෑ වගේ නේද සමිනාස අපිට දැන් මේක දැන් පොඩි ප්‍රශ්නයක් මට මේ දේශනාව ඩිස්කනෙක්ට් වුණා මේ ස්වාමිනාංශයේ මේ පැහැදිලි කරා නම් සමා වෙන්න දැන් ස්වාමිනාංශ වස්තු රූපය මේ අතිප්‍රත්‍ය වෙනවද ආරම්මන ගැනීමේදී අරමුණු ගන්න. ඒ කියන්නේ රූපය සිත්තලට අතිප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ආය ආය පොඩ්ඩක් කියන්න බලන්න වස්තු රූපය දැන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කළා නාම වශයෙන් අභූත වශයෙන් ඔක්කාන්තනේ වශයෙන්ුයි අපෝපාද එතකොට සංහස වස්තු රූපය තිබීම වස්තු රූපයක් තිබීම ආරම්මන ගන්නා විටදී ආරම්මන ගන්න වෙලාවේදී ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයින් ගන්න ආරම්මන වලට වස්තු රූපේ අත්‍යප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා සාමිනහන්ස නැත නෑ වස්තු රූපය අරමුණු ගැනීමේදී ඌ අරමුණ ගැනීමේදී අත්තිභාවයෙන් විඥානවට ප්‍රත්‍ය වෙන්නේ ඒ අදාළ චක්කු ආයතනේ හරි ඒ සෝත ආයතනේ හරි ඒ ආයතනයක් ඒකට අදාළ ඒක විතරයි. හැබැයි අරක ඒ වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාත්මක වීමේ නොමරී තිබීමේ ශක්තිය එතන තියෙනවා ආයතනයක් හැටියට වැඩ කරන්නේ චක්කු චක්කු විඥාණයෙන් අරගත්ත දේ ඇතුළට ආය දානකොට ඒ වෙලාවට තමයි ප්‍රසාද රූපය එන්නේ මේ මොකද්ද මේ වතු රූපය ක්‍රියාත්මක වෙන්නේ මනෝ ධාතු අවස්ථාවේදී හෙවත් ඒ වගේම මනෝ විඥාන අවස්ථාවේදී අනිත් අවස්ථාවේදී අරක ඉන්නේ නැහැ. එතකොට පාට ලැබෙනවනේ දෙකක්. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුණා ඒක. ආ හොඳයි තේරුණා. තේරුණා සම්මයි ස්වාමීන් වහන්සේ මට නැවත වරක් ප්‍රශ්නයක් අහන්න අවසර දෙන්න ස්වාමීන් වහන්සේ කලින් පැහැදිලි කිරීමේ යටතේදී මේකෙදී අර මම කලින් අහපු ප්‍රශ්නෙමයි රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන කියන එක මනෝ ධාතුවා කියන එකට විතරයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ කියන්නේ මනෝ විඤ්ඤාණ ධාතුවට සම්බන්ධ කරලා නැහැ. ඒක නිසයි මම ඇත්තටම ඇහුවේ අර පළවෙනියටම රූපය හෝ ශබ්දය ආදී වශයෙන් ගැටෙනකොට පංචද්වාරාවචනයට පමණක්ද කියලා ඇහුවේ මොකද ඊට පස්සේ එන සිත්වලට කියන්නේ සම්පටිච්චන සංසීර්ණ වොත්තපන කියන ඒ කොටසට ගිහිලා වොත්තපන කියන කොටසට ගිහිලා නැති බවක් මෙතනදී පේනවා ඒක නිසා ඒ කියන්නේ මනෝ විඥාන ධාතුව දක්වාම ඒක සම්බන්ධ කරලා නැති ගතියක්. ඒ කියන්නේ දිගින් දිගට යන ගතියක් නැහැ. මනෝ ධාතුවෙන් නවත්තලා තියෙනවා. එතකොට වස්තු රූපය තමයි මනෝ ධාතුවටත් මනෝ විඥාන ධාතුවටත් එකට ලියලා තියෙන්නේ. කියන්නේ එකට විස්තර කරලා තියෙන්නේ. ඒක නිසායි මම විශේෂයෙන් මෙහෙවි ස්වාමීන් වහන්සේ මේ අතන මනෝ ධාතුවා කියනකොට රූපය හෝ ශබ්දය වගේ බාහිරින් එන අරමුණු පංචද්වාර සිතට පමණක්ද කියලා ඇහුවේ ඒ හින්දායි මම හිතනවා සාමාන්‍ය ප්‍රශ්නේ තේරුණාද දන්නේ නැහැ. ඔව් දැන් දැන් තේරුණා. දැන් තේරුණා ඒ කියන තැන. ඒ කියන තැන ඇවිල්ලා ආයතන වලින් බැහැර වෙලා අපි මේ අරමුණු කරගන්නා වූ ආරම්මන ධර්මයෝ ආයතන හැටියට සලකන රූප, ශබ්ද, ගන්ධ, රස ඒවා ඒවා චක්කු විඥාණයෙන්ද සෝතයෙන්ද ගාණයෙන්ද ජීවභාවෙන්ද විඥා කායෙන්ද කාය විඥාණයෙන්ද අරගෙන ඊට පස්සේ ඒ පහ යනකොට තමයි ඔය ඔය මහත්යා කියපු කතාව මනෝ ධාතුයා සම්පවිතක ධර්මයන්ට යන්නේ. හැබැයි ඒ ඒ එතනදී ඇත්ත වශයෙන්ම සම්පටිච්ඡන සිත තමයි එතනදී මනෝ ධාතුවේ හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ මම අර ඉස්සෙල්ලා කියපු එක ඒක මට හරියට ඒ වෙලාවේදී ওই මහත්තයා ඔය අරමුණු කරපු එක අහුනේ නෑ මං ඊට පස්සේ කිව්වේ ඊට ඉස්සෙල්ලා කිව්වේ යං රූපන් නිස්සාය මනෝ ධාතුච මනෝ විඥාන ධාතුච වත්තන්ති ආන්න ඒක තමයි මේ අර ඇතුළට ගත්තා වූ යංකසි රූපයක් යංකසි ධර්මයක් මේ අරමුණු අරමුණු කරගත්තා වූ ධර්මයක් ඇතුළට ගියාට පස්සේ ඒක ඇතුළතින් ක්‍රියාත්මක වෙනකොට තිබෙන දේ තමයි මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි දෙක ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වේ. දැන් අපි දුවවනවානේ දැන් මේ ලයින් දෙකක් තියෙනවානේ. එකක් තමයි එකක් තමයි පංචද්වාරා වජන වශයෙන් දුවවනවා. ඒක බාහිරයට නතු කරලා බාහිරයට හරවලා. ඒක යනවනේ ඇතුළට ඇතුළට යනකොට ඒ ක්‍රියාත්මක වීම කියන තැන තමයි යම් රූපන් නිස්සාය මනෝ ධාතු මනෝ විඥාන ධාතු කියලා කියන්නේ. ওই මහත්යා දැන් කියපු එකේ තියෙන සම්පටිච්ඡන සිත. අනුවස්සාවේ නන්ත බොහොම පිං කුමුදු මහත්මිය ඔබතුමිය ප්‍රශ්නයක් අහන්න ලෑස්ති වුණා මම අහනකොටම වගේ සමා වෙන්න දැන් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා සර්ණයි. එහෙමයි අවස්ථරයි ස්වාමීන් වහන්සේ මේ මට මේ ඔබ වහන්සේගේ ගැඹීර දේශනාව ඇත්තරම හරීම මේ ඔබ වහන්සේගේ දේශනා ශෛලියත් හරීම හිතාගන්න බෑ මගේ නිකන් කකුල් දෙක ඉරිවැටලා ගියා ඇත්තටම අහගෙන ඉන්නකොට මොකද මේ මම මේ දැන් අහුව දේශනාවක් ඒ වෙලාවෙත් මේ මහාචාර්ය ගල්මම් ගොඩ මහත්මියක් කිව්වේ පත්තාන දේශනාව එතුමාටත් හරිම අමාරුයි අවබෝධ කරගන්න. ඒ වගේම මේ අර බුද්ධඝෝෂ හාමුදුරුව දවසක් නැවකින් යනකොට උන්වහන්සේට පෙන්වලු අර නැවේ තියෙන රැලි ටික යන විදිය මූදේ තියෙන රැලි ටික උන්වහන්සේටත් හිතනලු ප ဋ ාණ දේශනාව මීටත් වැඩිය අමාරුයි කියලා. ඉතින් එහෙම අතරේ ඔබ වහන්සේ ඇත්තටම මට හරීම මේ පුදුම හිතෙන ඔබ වහන්සේ මේ දේශනාව අපිට කියලා දෙන්න කොයිතරම් උත්සාහයක් ගත්තද කියලා. මේ ඔබ වහන්සේට ගොඩාක්ම පිං ඇත්තටම මේ ඒ වගේම මට මේක අහගෙන ඉන්නකොට ඔබ වහන්සේගේ දේශනාව මට මට තේරුණේ මේ අර විදුලියක් ගමන් කරන එකම තමයි මට තේරුණේ මේ ආයතන හරහා ගිහිල්ලා මනෝ මනෝදාදුවට ගිහිල්ලා එතන තමයි අපේ ෂණිකව මොකක් හරි හැඟීමක් ඇති කරගෙන ඒ අනුව ක්‍රියා කරන්න කියන එක තමයි ස්වාමීන් වහන්සේ මට හැඟුණේ වයර් එකක් දිගේ විද්‍යුත් ශක්තියක් ගමන් කරනවා වගේ කියලා අසකනාසය මේ පංච ඉන්ද්‍රියන් හරහා ගිහිල්ලා මේ ප්‍රසාදය ඇරිලා ඒ අනුව අපි ක්‍රියාත්මක වෙන්නේ කියන එක තමයි ස්වාමීන් වහන්සේ අදහසක් වශයෙන් මම ප්‍රකාශ කරන්න කැමතියි. බොහොම පින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ. ආ හොඳයි. ඇත්ත වශයෙන්ම මෙහිම මේ එහෙම මේ ධර්ම අවබෝධය කරගන්න දරන උත්සාහය ගැන අපි අගය කරනවා. ඒ වැටහීමත් හොඳයි. ඇත්ත වශයෙන්ම අවසානයේදී අවසානයේදී තියෙන්නේ නිකන් විදුලි වේග ටිකක් පුදුම විදිහේ විදුලි වේග වගේ ටිකක් එකතැන එහෙට මෙහෙට වේගෙන් වේගෙන් පැන පැන පැන පැන දඟලපු දැඟලිල්ලක් නැති වෙලා නැති වෙලා හිටිනවා. නැති වෙලා යනවා ආන්න ඒ නැතිවීමම තමයි නිවන් ප්‍රත්‍යක්ෂ වීම වෙන්නේ. ඒ ටික ඔක්කොම නිකන් එහෙට මෙහෙට දඟල දඟල දඟල දඟල දෙපිච්ච වේග ගති ටිකක්. ටක්කල් ස්ටොප් වෙලා යනවා. ඔය ඔය හේතුඵල ධර්ම බලන එකේ සූක්ෂම ওই විදිහට බලන්ට චිත් සිත් වශයෙන්, චෛතසික වශයෙන්, නාම ධර්ම වශයෙන්, රූප ධර්ම වශයෙන්, ආයතන වශයෙන් ওই හැම පැත්තෙම ওই එක එක පැත්තට හැරිලා හැරිලා හැරිලා හැරිලා බලන්ට මේ මේ ධර්ම වලින් කියලා දෙන්නේ ওই වේගය ඔහෙම එකක් කියලා තේරුම් ගන්න තමයි. ඉස්සරහා මේ පැත්තෙන් පිටිපස්සේ ඉඳලා ඉස්සරහට බලනවා ඉස්සරහා ඉඳලා පිටිපස්සට බලනවා ඔය ඔහොම එකක් නෙවෙයි හැම එකෙම තියෙන්නේ. ඊට පස්සේ ඇතුලේ ඇතුලේ තිබෙන ස්වභාවය ආයේ එළියේ ඉඳලා බලනවා. මනෝ ධාතු, මනෝ විඥාන ධාතු වශයෙන්. ඊට පස්සේ ඔය වේග ටිකක් තමයි තියෙන්නේ. ඒක නිසා ඒ ගතිය අපි හැම එක්කෙනාටම ඉතාමත්ම පිරිසුදුව තේරුම් ගන්නට ලැබේවා කියලා බොහොම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. බොහොම හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවණීය පින් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ ආර ජයන්ත මහත්තයා කලින් අහපු ප්‍රශ්නේ සම්බන්ධවම තමයි එතනදී අර ඒකට තේරුම් ගන්න තියෙන්නේ අරූප ලෝක අරූප තලයක වගේ එතකොට මනෝ ධාතුව හිතින්නේ නැහැ වගේ එකක් තමයි තේරෙන්නේ රූපායතන සද්දායතන නැති නිසා මනෝ ධාතුව පිටින්නේ නැහැ වගේ එකක් තමයි එතනින් තේරෙන්නේ ස්වාමීන් වහන්සේ එහෙම එහෙම එතන එක හරියට එතකොට මේ ඒ රූපායතන සද්දායතන ගන්ධායතන තියෙන නිසාම තමයි මේ මන හදාසාවක් වැඩ කරන්නේ කියන එක තේරුම් යනවා එහෙම බලද්දි. එහෙම හිතන එක හරිද ස්වාමීන් ඒකේ මහත්යා මේ අරූපාවචර ලෝකයේ මනෝ ධාතුව කියන එක මේ තියෙන වස්තු රූපයයි නැත්තේ. එතනදී මනෝ ධාතුව වෙන්නේ මනසමයි. මේ විඤ්ඤාණෝ විඤ්ඤාණ ධාතුව වෙන්නේ මනසමයි. එතකොට ඒකේ නැත්තේ ඒ මනෝ විඥාන ධාතුව ක්‍රියාත්මක වෙන්න ආධාර කරගන්නා වූ රූපමය පරිසරය. නැත්තම් හිතම තමයි එතෙන්ට පිහිට වෙන්නේ. දැන් මෙතනදී වෙලා තියෙන්නේ මේ පංච වෝකාර භවයක පංච මනෝධාතු ත්‍රිකය මේ ආසන් මේ අරූප සත්‍යලෙට මේ සත්‍යයට ඇති වෙනවා කියන එකද සංඝාසයෙන් ඒක ඒක හොඳ ප්‍රශ්නයක්. ඔක මීට කලිමුත් මම හිතන්නේ කවුරු හරි කෙනෙක් ඇහුවා මම ඒකට උත්තරයක් දුන්නා. මේ ඕක මේ විදිහට අපි හිතමු. මේ විදිහට හිතමු. දැන් මෙහි ඉඳලා කෙනෙක් අරූපාවචර ධානය උපදවාගෙන අරූපාවචර ධානය උපදවාගෙන එක්කෙනෙක් උපදිනවා අරූපාවචර ලෝකේ බ්‍රහ්ම ලෝකේ එතකොට එයාට අවසානයේදී පහළ වෙන ආරම්මණය තමයි කියන්නේ යම්කිසි අරමුණක් එන්න එපායි. එතෙන්ට යන්න. ඒ කිනාට රූපකයක් ආධාර කරගෙන මේ ජීවිතයේ හිත පිහිටෙව්වාට ක්‍රියාත්මක කරාට එයා තදබල විදිහට තදබල විදිහට ආනෙන්ජ හිත වඩලා තියෙනවා. ඒ ආනෙන්ජ හිතට අරමුණු කරලා තියෙන්නේ එකක් තමයි ධානයෙන් හදාගත්ත ආකාශ සංඥා. මේ බාහිර ආකාශය නෙවෙයි ධානයක් හරහා හදාගත්ත ධානයේ තුලින් හදාගත්ත ආකාශ සංඥාව. එහෙම නැත්නම් විඥාන සංඥා. එහෙම නැත්නම් ආකින්චඤ්ඤායතන නැත කියන සංඥාව අනිත් එක තියෙනව නැහැ කියන සංඥාව. ඕක ඇවිල්ලා නාම ධර්මනේ. ඕක එකක එල්ලලා තමයි අතන හිත රඳන්නේ. මේ කියන්නේ ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ. එතකොට එතනදී ප්‍රතිසන්දිය සිද්ධ වුණාම දිගටම ඒ ප්‍රතිසන්දිය සිද්ධ වුණාම දිගටෝම විපාක දැන් හිත පහළ වේගෙන යනවා. කල්ප ඒ 20000 40000 60000 80000 80000 එතකොට දැන් බලන්න එයා ඒ බ්‍රහ්මයා අපි හිතමු මේ බ්‍රහ්මයා මෙහි ඉඳලා ගිහිල්ලා මෙහි ඉඳලා යනවා එක්කෙනෙක් යනවා අපි හිතමු මේ ආර්ය පුද්ගලෙක් එහෙ පුදුණයි කියලා. ආර්ය පුද්ගලෙක් එහෙ පුදුණයෙන් පස්සේ මේ ඒ ආර්ය පුද්ගලයාට අරමුණක් තියෙනවා විදර්ශනා කරන්නට බෑ අර මේ කියන්නේ නාම ධර්ම විතරයි තියෙන රූප ධර්ම නෑ නාම ධර්ම ටිකවත් විදර්ශනා කරගන්න බෑ යම්කිසි විදියකින් මේ මේ කාමාවචරයට තිබෙන්නා වූ රූ කියන්නේ සිත් පහළ වෙන්නේ නැත්තම් ඒ කියන්නේ ඒ නාම ධර්ම මෙනෙහි කරන්ටත් නාම ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක මෙනෙහි කරගන්නට අරූපාවචර සිත් වලින් බෑ. අරූපාවචර සිත් තියෙන්නේ ඒ බ්‍රහ්ම ලෝකයට අදාළව බ්‍රහ්ම ලෝකයේ තිබෙන්නා වූ බ්‍රහ්ම ගතිය විපාක වින්දනීය වශයෙන් අරමුණු කරගෙන ඒ නාම ධර්මය අල්ලගෙන පවතින්ටයි. ඒ අල්ලගත්ත නාම ධර්මයේ තිබෙන අනිත්‍යයක් හෝ එහෙම නැත්නම් අනාත්මයක් හෝ දුකක් හෝ වෙනස් වී යෑමක් තේරුම් ගැනීමට මේ එතෙන්ට ඒ රූපාවචරේ අරූපාවචරයෙන් බැහැර වෙච්ච තව වර්ගයක් හිතක් ඕනේ. විදර්ශනා කරන්න ඕනේ. හැබැයි මේක අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඒක පහළ වෙනවා. ඒ කියන්නේ අරූපාවචර බ්‍රහ්මලෝ අරූපාවචර බ්‍රහ්මලෝකේ පහළ වෙනවා මේ අපිට පහළ වෙන සිත්. හැබැයි අපිට වඩා සූක්ෂම කෙලෙස් නැති විදිහට තමයි ඒක පහළ වෙන්නේ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ කාමාවචර කියන සිත් ටික අපි දාලා තියෙන්නේ මේ පල්ලෙහාටමයි. හරිම පල්ලෙහාට ඒකේ ඒක මේ කාම ගොඩේ කාම අරමුණු කරගෙන තිබෙන නිසාම තමයි ඒකට ඒක තියෙන්නේ. හැබැයි එතනදීත් කුසල් සිත් හැටියට එතනදී පහළ වෙනවා දැන් මේ විදර්ශනා කුසල් සිතක් හැටියට එතනදී පහළ වෙනවා ඒ නාම ධර්ම අරමුණු කරන එක. වැඩි කාමාවච සිත් කියලා මේක ගන්නේ වැඩියෙන් වැඩිපුරම බැහැගෙන හතර අතේ කැකෑරි කැකෑරි මේ සිත් කාමාවචර සිත් වැඩ කරන ඒරියා එක තමයි කාම ලෝකේ. හැබැයි අතනදී රූපාවචරෙත් වැඩ කරනවා කාමාවචර සිත්. ඒ කියන්නේ කාමාශ්‍රිත කියලා කියන්නේ ව්‍යාපාද හිම නැහැ. ලෝභසිත නැහැ, දේශසිත නැහැ. ඒ වගේම මේ රූපාව අර අර මහා කුසල් සිත් තියෙනවානේ. ඒ මහා කුසල් සිත් අතනදී රූපාවචරිත වැඩ කරනවා මේ අරූපාවචරිත වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ අර විදර්ශනාව කරන්ට එතන තියෙන්න ඕනේ. තවත් එකක් අපි හිතමු බලන්න මේ ඕක මීටත් ඉස්සෙල්ලා කෙනෙක් ඇහුවා අපි මාස කිහිපයකට කලින් ඒක ගැන කතා කරා. එකක් තමයි දැන් අරූපාවචර බහුලෝකයේ කෙනෙක් එතනින් චුත වෙලා එනවා කියමුකෝ චුත වෙනවා කියමුකෝ දැන් කල්ප ගාණක් ඉඳලා ආපහු එනකොට එයාට ඒ අරූපාවචර ලෝකයේ තියෙන හිතකින්ම ඒ හිතකින්ම වෙන තැනකට පනින්න බෑ ඒක නිසා එතනින් එහාට ගැලවිලා යන්න එකක් දෙකක් හෝ වේවා පහළ වෙන්න ඕනේ. එතනින් අයින් වෙලා යන කාමාවචර සිතක් හරි රූපාවචර සිතක් හරි එන්න ඕනේ. ඒකේ ඉලිලා තමයි එයා අනිත් ලෝකෙට යන්නේ. ඒක නිසා එතනදී පහළ වෙනවා. හැබැයි අපිට වගේ මහා බලවත් විදිහට මනුස්ස ලෝකේ, තිරිසන් ලෝකේ මේ දෙවියන් අතර තිබෙන විදිහට අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒ වගේ ඇලී ගැලී කැකෑරි තද ලෝභයෙන් පහළ වෙන්නේ. අන්න ඒක තමයි ඒකේ තියෙන වෙනස. ඒකෙන් සරයි. අවසර ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේදී මම අර කාමාවචර සිත් පහළ වෙනවයි කියන එකම පරිණාමය ප්‍රශ්නේ පොඩ පැටලුණා දැන මම අහපු විදිහට මම හිතුවා මනෝධාතු ත්‍රිකේ විතරක් ඒ කියන්නේ මනෝධාතු ත්‍රිකේ විතරක් ඒ ආයත පිටන්නේ නැති වෙන්න ඒ හිත් පාල නොවෙන්න පුළුවන් කියන එක විතරයි රූපාරමුණු ගන්නෙ නැති නිසා කියන එක රූපාරම්මණයක් ගන්න ඕනේ නැති නිසා මනෝධාතුවක් පිටන්නේ නෑනේ මනෝ විඥාන ධාතුව පිටන්නවයි කියන එක. හරි අර මනෝ මනෝ ධාතුව පිටන්න ඒක හරි ඒක හරි ඒක එහෙම හිතන්න පුළුවන්. ඒකයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ මම දෙයක අරගෙන අර අර උත්තරේනුත් මට සෑහන මේක වාසියක් වුණා ඒකේ. තිරුවන් සරණ ස්වාමීන් වහන්සේ. හොඳයි තිරුවන් සරණයි. හොඳයි ස්වාමීන් වහන්සේ වහන්සේගේ කාල වේලාව සලකලා එහෙමනම් අපිට අද දවසේ ධර්ම සාකච්ඡාව දේශනාව සහ ධර්ම සාකච්ඡාව මෙතනින් නිමා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එම්නම් තවනට සිසුස් වෙන වෙනුත් සියලු කල්යාණ මිත්‍රයන් වෙන වෙනුත් මම ඉතාමත්ම හිතවේදීව ඥානමෝදනා සම්ම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා බලාපොරොත්තු වන පිළිවෙලකට මේ සත්‍ය අවබෝධය ලැබේවා කියලා පුණ්‍යානුමෝදනාව කරන ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට යොමු වෙනනම් එහෙනම් අද දවසේ සාකච්ඡාව මෙවා කරන්න. අසුතිරුවන් සරණයි. හොඳයි. හැම දිනකටම තිරුවන් සරණයි. ඉතින් අපි 2018 අවුරුද්දට අපේ ධම් වැඩසටහන අපි ගිය සතියේ ඉඳලා ආරම්භ කළා. නැවතත් අපිට අවස්ථාව ලැබී තිබෙනවා මේ ප ဋ ාණ දේශනාවන් තුළ අපේ හිත හසුරුවලා ධර්ම කරුණු හිතන්ට මෙනෙහි කරන්ට කතා කරන සාකච්ඡා කරත් එවැනි අවස්ථාවක් අද උදා වුණේ. ඇත්ත වශයෙන්ම මේ හිසේ පටන් දෙපතුල දක්වාම මේ රූප කය මේ වේදනා කය මේ සංඥා සංකාර කය විඥාන කය මේ ස්කන්ධ පහේම මහා වේගවත් දැඟලිලි මේ මිතියක් තියෙන්නේ වේගවත් වේගවත්ව දඟලන දැඟලින් මිටියක් වේගවත්ව පැන පැන යන පැනීම් ස්වභාවයක් මේකේ තියෙන්නේ. ඉතින් මේ මේ රූපත් ඒ වගේම කැකෑරි කැකෑරි දඟල දඟලා අවතින්. ඒ වට්ටත් හපන් මේ වේදනාව සංඥාව ඒවත් මහ වේගෙන් නිකන් දඟල දඟලා වේග ගති තමයි තියෙන්නේ. මේ ටික මේක පවත්වාගෙන යෑම මේක පවත්වාගෙන අල්ලගෙන යනවා කියලා කියන්නේ පුදුම මුලාවක්. පුදුම මුලාවක්. ඉතින් මේ ටිකට තමයි අපි මේ අපේ මගේ කියන හැඟීමෙන් තියෙන්නේ. මේක ගලව ගන්නට දරපු උත්සාහයක් තමයි අපි මේ අද කළේ. ඒක නිසා මේ අසාගෙන සිටින හැම දිනාටමත් ඒ වගේම ගුවන් විදුලි හරහා සාගෙන සිටින අවසන්නා හැම දිනාටමත් අපි මේ තුලින් ඒ කාන්තෙන්ම යහපත් ධර්මාභෝධියම සිද්ධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ දහම් වැඩසටහන ආරම්භ කළා වූ පින්වත් ලලිත් දඩුවත මහත්මයාටත් නිදුක් නිරෝගී දීර්ඝාසි වේවා ධර්මාභෝධිය වේවා එතුමාටත් එතුමාගේ පවුලේ සෑම සියලු දෙනාටම ධර්මාභෝධිය වේවාද මේ ධර්ම සාකච්ඡාව මෙහෙවුවා පින්වත් අයන්ත රත්නායක මහත්මයා ඒ වාගේ ප්‍රශ්න සූත්‍රමත් මහත්මීන් ඒ වාගේ මේ අපේ මහත්මයලා ඒ වගේම ආශාගෙන සිටි සෑම දිනාටම ප්‍රශ්න සූ සෑම දිනාටම ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන මේ විරදරන සෑම දිනාටම මේ ධර්මයේ කාන්තෙන්ම නිවන් පිණස වේවා ඒ වාගේම හොඳට ගැඹුරින් මෙනෙහි කරමින් මේ චිත්ත වේග ඒ වගේම රූප වේග මේ වගේ තිබෙන ස්වභාව තේරුම් අරගෙන මේ වගේ මිදිලා මේ වගේ මේවට බැඳිලා තිබෙන මේ බොරු ලෝභය මේ බොරුවකට අහුවෙලා තිබෙන අහුවීම මේ මුලාවකට තිබෙන ලෝභය අයින් කරගෙන කඩාගෙන බිඳගෙන මේකෙන් එළියට ගොස් නිවනින්ම සැනසෙන්න ලැබේවා නිවන් පිණිස මේ කුසල් මේ පින් හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම තිරුවන් සරණයි 沙洲，沙洲，沙洲，沙洲。